බණ ටික හොඳට අහන්න. මොකද අපි සසරේ ඇවිද්දා දීර්ඝ කාලයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම කෙටියෙන් මෙන්න මේ ආකාරයට. සෑම නිවසක්ම දැනගන්න. කිසිම නිවසක් පතන් දෙපා. ඒ කිසිම නිවසක් සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නිවුණා. ඊටාම කෙටියෙන් කිව්වේ නිවන. පද කීපයකින්. සියලුම නිවෙස් දැනගත්. නිවෙස් කිව්වේ Tamanට අයිති ඒවා නෙමෙයි. සංසාරේ පරිහරණය කරපුවා. අරූපාවචර බ්‍රහ්මලෝක හතරක් අපි පරිහරණය කරා. අකසඤ්ඤායතන, විඤ්ඤාණ, ඡායතන, අකිඤ්ඤායතන, නේවසඤ්ඤාසඤ්ඤායතන. අපි තවත් නිවෙස් 16ක් අපි පරිහරණය කළා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් අපි පරිහරණය කළා. ඒත් අපි පදිංචි වෙලා හිටිය නිවෙස් ඒවා. දිවි ලෝක 6ක් අපි පරිහරණය කළා. ඒ සෑම තැනකම අපි හිටියා. ඒවා නිවෙස්. මනුස්ස ලෝකයක් අපි අනන්ත ප්‍රමාණ හිටියා එකත් නිවසක්. පෙරේත ලෝකේ එකත් නිවසක්. ඒකෙත් අනන්ත ප්‍රමාණ හිටියා. තිරිසන් ලෝකේ මේ සියලුම සත්වයල ඉපදිලා තියෙන එකවර නෙමෙයි සිය දහස්වර. විශ්වයේ ජීවත් වෙන සියලුම සත්වයන් අපි සියලුම අපේ ඥාති අපි සෑම සත්වයක්ම ඉපදිලා තියෙන. ඒ නිවෙස් දැනගන්න. අටමහා නිරය සම්බන්ධ 128ක් 136ක් නිර නිවෙස් ප්‍රතග්ජන පුච්චලයට අටමහා නිරේ මහගෙදර. ඒක මහගෙදර. එහෙනම් ඔය සෑම නිවසකම අපි පදිංචි වෙලා හිටියා. කල්ප ගණන් හිටියා. අති දීර්ඝ කාලයන් ඔය නිවස අපි පරිහරණය කළා. ඒ සියලු නිවස් දැනගන්න. කිසිම නිවසක් පතන් දෙපා ප්‍රාර්ථනා කරන්න දෙපා නැවත ලැබෙන්න කියලා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නා. මහණෙනි උණුණා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නා. එහෙනම් කාම ලෝකවල උපදින්න හේතු වෙන කර්ම රැස් කරනවා කාමාවචර කුසල් වලින්. රූපාවචර නිවෙස් වල පදිංචි වෙන්න යමෙක් උත්සාහ දරනවා නම් රූපාවචර කුසල් කරලා ඒ නිවෙස් වල පදිංචි වෙන්නේ. අරූපාවචර බ්‍රහ්මලෝක හොඳයි කියලා එහෙ පදිංචි වෙන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් අරූපාවචර කුසලය. හැබැයි සියලුම නිවෙස් සඳහා කර්ම රැස් නොකරයි නම් ලෝකෝත්තර කුසලය. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරවන කුසලය. දැන් නිවෙස් වල හිටිය ඇතිනේ. ඇති කියලා හිතෙනවද? තේරුම් ගන්න. නිවෙස් ටික පිළිබඳව හොඳට මීට කලින් දේශනාවල පැහැදිලි කරා. නිවෙස් අපි වාසය කරපු තැන් අටමහා නිරය වාසය කරපු තැන් එහෙනම් ඒ සඳහා කර්ම රැස් නොකරයි නම්. ඒතර ඒ කියන්නේ අකුසල් සාමුලින් නවත්තන්නට වෙනවා. කුසල් කෙරෙයි ගැටලුවක් නැහැ. හැබැයි ඒවා ප්‍රබලව නෙමෙයි. ඒ කුසලවල ශක්තියක් නැ ප්‍රතිසන්දියක් කරන්න දෙන්න. රහතන් වහන්සේ අකුසල් කොහොමත් කරන්නේ කරන්නේ කුසල්. නමුත් ප්‍රතිසන්දියක් කරන් දෙන්න ඒ කුසල ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ චිත්ත ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ ඒ නිසා නිවෙනවා. එහෙනම් සසරෙන් නිවනට බණ කියන්නේ අදත්. ධර්මදේශනා රාශියක් තුලින් දිට්ඨු විසුද්ධිය කර අරන් ආවා. පැහැදිලි කරලා දුන්න කරුණු 201ක් විස්තර කරලා නාම රූප දෙකක් තියෙනවා. එච්චරයි ලෝකේ තියෙන්නේ. අපි මින් ඉදිරියට හොයනවා නම් යම් දෙයක් මේ තථාගත ධහම තුල අපට හොයන්න තියෙන්නේ නාම රූප දෙකෙන්. එනගේ නාම රූප දෙක හටගන්න හේතු දැන් කියනවා. හේතු. සකස් වෙන හේතු. ඒ හේතු අයින් කරාම ඒ නාම රූපවල Nirodhayak තියෙනවද කියලා අපිට දැනගන්නත් පුළුවන් දැක ගන්නත් පුළුවන්. දැනගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂයි. දැකගන්නේ මනසින්. දැනගන්නෙත් මනසින්. හැබැයි දැකගන්නෙත් මනසින් ඒක ස්ථාවරයි. ඒක සහතිකයි. තමන්ම සාතික කරගන්න. තමන් දැකලා. අපි පසුගිය දේශනාවල සම්මුතියනු දේශනා කළ හේතුඵල අද පරමාර්ථයෙන් දේශනා කරනවා. පරමාර්ථයෙන් උදේශනා කළ 28ක් පිළිබඳ හේතු ප්‍රත්‍ය දරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතා මං කොටස් දෙකකට බෙදනවා. සංකත අසංකත. සංකත කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. මම එකම ධර්මතාවය පනවනවා හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්ත. මහණෙනි නිවන. නිවනින් මෙහා තියෙන සියලුම ධර්මතාවයන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අපට ඒ විදිහට දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න පුළුවන් නම් අපි දිනු. නැත්තම් මේ භවයේ පරාදයි. ලබාගත් වටිනා අවස්ථාවෙත් අපට මගේ හැරෙනවා. අපි පරදිනවා. නෑ. එහෙනම් අපි ජයග්‍රහණයක් ලබන්න ඕනේ. ඒකට අවස්ථා උදා වෙලා තියෙනවා. හොඳම අවස්ථාව. බොහොම කෙටි කාලයේ තියෙන. සන සම්පත්තියක් අහලා තියෙනවා. සනයක් තියෙන. බොහොම කෙටි කාලයක් තියෙන. අද රැයට මාරය එන්න නැහැ කියලා සහතිකයක් දෙන්නේ නැහැ කවුරුත්. කිසි කෙනෙකුට දෙන්න බෑ. එන්න පුළුවන්. එනවා කොයි වෙලේ හරි. අද නාවොත් හෙට එනවා. අනිවාර්යෙන් හෙට නාවොත් අනිද්දා අනිවාර්යෙන් එනවා. ඒක නිසා හැකිතාක් ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හේතුඵල ධර්මතාවය. අපි දන්නවා මේ ශරීරයේ කොටස් වලට බෙදපුවාම දොරවල් 6කට බෙදන් වෙන් කරන්න පුළුවන්. දොරවල් 6ක්. ඇස දොරක්. ඒකට කියනවා චක්කුද්්වාර කියලා පාලියෙන්. කන දොරක්. ඒකට කියන්නේ සෝතද්්වාර. නාසය දොරක්. ඒකට කියන්නේ ගානද්්වාර. දිවත් දොරක්. ඒකට කියන්නේ ජීවද්්වාර. කයත් දොරක්. ඒකට කියන්නේ කායද්්වාර. මනසත් දොරක්. ඒකට කියන්නේ මනෝද්්වාර. හයක් තියෙනවද? තියෙනවා. දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. දැන් කිව්වහම දැනෙනවා ඔය හයක් තියෙනවා. ඇත්ත. දැක ගන්න මනසින්. එහෙනම් ඔගේ හේතු කියනවා. ඉස්සලම ගන්න චක්කුද්්වාරය. ඇස. ඇස කියන්නේ සම්මුතියක්. සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනගන්න දීලා තියෙන නමක් ඕක. ඇස කියන්නේ. එහෙනම් ඇසේ නිර්මාතෘවරයා කවුද? සතරමා ධාතු. ඒ ඇස නැමැති සම්මුතියෙන් පාවිච්චි කරන වචනය ඒක නිර්මාතෘවරයා සතරමා ධාතුවේ සුද්දාෂ්ටක කලාපේ. එතකොට අපි මේ සුද්දාෂ්ටක කලාපයට තමයි ඇසහෙවත් චක්කුද්්වාරය කියලා කියන්නේ. එතකොට අපි එතනින් යනවා මනස ගන්නවා අනිත් තැනට. කොතනට? සතර මහා ධාතුවේ සුද්ධාශ්‍රික කලාපය කියන තැනට අපේ සිත ගන්නවා. ඇහැ කියන සංඥාව අයින් වෙනවා. ඇහැ කියන සංඥාව අයින් වෙනවා. එයි සම්මුතියකින් ඇහක් තිබුණාට පරමාර්ථයෙන් ඇහක් නැහැ. තියෙන්නේ සතර මහා ධාතුවේවත් සුද්ධාෂ්ටක කලාපේ හැඩයක්. හටගැන්මක් තියෙනවා, හැඩයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා. ඒ හටගැන්ම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය ඇහි නෙමෙයි සුද්දාෂ්ට කලාපේ. හරිද? තේරෙනවද? සුද්දාෂ්ටක කලාපේ. දැන් ඔය සුද්දාෂ්ටක කලාපයට අවශ්‍ය මම කලින් කියලා තියෙනවා. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි ඔකේ පැවැත්ම තියෙන්නේ. අපි මේ හිතාගෙන ඉන්නවා මේ හැක් තියෙනවා කියලා. ඒක අපි පරමාර්ථයට ගත්තාම සතරමා 13 හරි තියනවා කියලා හිතනවා. හැබැයි ඒකේ කොච්චර පැවැත්මක් තියනවද? කොච්චර කාලෙ? චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදලා තප්පරයක් ලක්ෂයකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි එහෙනම් අපිට පේනවනේ මේ හැක්කිනු. ඒතොර ඇහැ නෙමෙයි තියෙන්නේ අපි ගත්ත මනස පරමාර්ථයට සතර මහා ධාතුව සුද්දාශ්‍ර කලාපය. එහෙනම් සුද්දාශ්‍ර කලාපය ආයශ ත්‍රිලක්ෂණ 17යි කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල කරුණු තුනක් සිද්ධ වෙනව ධර්මතාවයේ. උප්පාද, තితి, බංග. උප්පාද කියන්නේ හට ගන්නවා. තితి කියන්නේ ශණයයි පවතින්නේ. බංග කියන්නේ නැති වෙනවා. කොහොමවත් තිබිලා රැස් වෙලා එනව නෙමෙයි. කොතනකවත් තිබිලා ගොඩ ගැහිලා එකතු වෙලා රැස් වෙලා තිබිලා නෙමෙයි එන්නේ. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින ස්නේන්න තියෙනවා. එහෙනම් මේ පේන්නේ කර්මයෙන් හදනවා. කර්මයෙන් හදන්නේ ඇහැ නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම හා විනාශය හදනවා කර්මයෙන්. තේරෙනවද? ඒ නිසා තමයි කෙනෙකුට අවුරුදු 10 වෙනකොට එයා කන්නඩි දානවා. 20 වෙනකොට කන්නඩිය පාවිච්චි කරනවා. 30 40 වෙනකොට කන්නඩි පාවිච්චි. සමහර කෙනෙකුට 50 60 70 හොඳට හැපෙනවා. පේනවද? එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය කර්මය විසින් නිර්මාණය කරනවා කියන එක දැනෙනවද, දකින්නවද? දැකීම තුළ ප්‍රත්‍යක්ෂ වෙයි. දැන ගැනීම තුළ එන්නේ අනුමාන ඥානය. ඔව් හාමුදුරු කියන එක හරි වෙන්න පුළුවන්. ඒක අනුමාන ඥානය. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂයි. මේක මෙහෙමම තමයි වෙන්නේ. ඒතර කර්මයෙන් නිරන්තරයෙන් මේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කරනවා. මම මේ පෙන්වන්නේ ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරයක් තමයි මේ පෙන්වන්නේ. තියෙන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ක්‍රියාවක් ගැන. ක්‍රියාවක් තමයි තියෙන්නේ. එතකොට සීත උෂ්ණ දෙකෙන් මේ හැඩය මේ පැවැත්ම මේ විනාශය මේ හටගැන්ම පිළියෙල කරනවා. සිතේ ප්‍රවෘත්ති අනුව සිතේ පැවැත්ම අනුව මේකේ හටගැන්ම මේකේ හැඩය මේකේ පැවැත්ම මේකේ විනාශය සකස් කරන නිරන්තරයෙන් සකස් කරනවා. ගන්න ආහාරයෙන් හට ගන්නවා. ගන්න ආහාරය. ශරීරයට ආහාර ගත්තාම ඒක ආමාශයට ගිහලා ඒක පැසවල මේ මුළු ශරීරයේ සියලුම ස්ථානවලට ඕචාවක් වශයෙන් පැතිරෙනවා. පිළිගන්නවද? ඕජාවක් වශයෙන් පැතිරෙනවා. ඒ නිසා තමයි කෙස් ගහ ඉහළට ඇදෙන්නේ. නියපොත්ත ඇදෙන්නේ. මේ සෑම දෙයක්ම වැඩෙන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. ප්‍රත්‍ය කියන්නේ උපකාර. හරිද? පැහැදිලිද? ඒතර ප්‍රත්‍යෙන්ද මේක සකස් වෙන්නේ? ප්‍රත්‍යෙන්. දැන් මේක අපි පෙර භවයේට යනවා පොඩ්ඩක්. ඒ පෙර භවයට යන. සියලුම දෙනාගේ ඇස්වල තියෙන්නේ නානත්වයක් හා විවිධත්වයක්. හැම හැම කෙනෙම හැම කෙනෙකුටම එක වගේ නෙමෙයි. පැවැත්ම, හැඩය, කාලය, හටගැන්ම විනාශය කෙනෙකුට කෙනෙක් වෙනස්. මේ වෙනස ඇති කළේ කවුද? හේතු කර්මයයි. ඒ කර්මය නිසා තමයි පෙර භවයේ කරපු කර්මය නිසා තමයි උප්පත්තියෙන්ම අන්ධක ලැබුවා. චුට්ටක් පේන විදිහට එව්වා. එකක් අන්ධක ලැබුවා එකක් පේනවා. දෙකම අන්ධක ලැබුවා. දෙකම හොඳට පේන්න හදලා එව්වා. තියෙනවද එහෙම? එතකොට සතර මහා ධාතුන්ගේ හටගැන්ම සතර මහා ධාතුන්ගේ හැඩය සතර මහා ධාතුන්ගේ පැවැත්ම සහ සතර මහා ධාතුන්ගේ විනාශය කවුද හේතුයි? කර්මය. ඒතර කර්මය මූල හේතුවයි. තේරෙනවද? ඒක දැනගන්න දැක ගන්න. ඒක දැන ගැනීම සහ දැක ගැනීම තුළ අපට හොඳ ලස්සන ඥානයක් උපදිනවා. පුබ්බන්තේ ඥානක්. පෙර භවය පිළිබඳව නුවණ ඇති වෙනවා. ඔව් මේක කර්මයෙන්ම හැදිච්ච එකක්. මේක කර්මයෙන්ම හැදිච්ච එකක්. පුබ්බන්තේ ඥාන. එහෙනම් කර්මයෙන් හැදුවේ ඇහැක්ද? චක්කුද්්වාරයේද? සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය හා පැවැත්ම විනාශයද හැදුවේ. කර්මයෙන් හැදුවේ. පුජ්‍යලයන් ගැන කතාවක් නැහැ. ඇයි? නැති දෙයක් ගැන මොකටද කතා කරන්නේ? තියෙන දේ ගැන කතා කරන්නේ. සත්‍ය වශයෙන් තියෙන දේ. සම්මුති වශයෙන් පුච්චලේ ඉන්නවා. ඒක නෑ කියන්නේ අපි. ඉන්නවා. පරමාර්ථ වශයෙන් කතා කරන්නේ. පරමාර්ථයට ගියහම ධර්මය අවබෝධ කරගන්න ලේසි. අපි කියවනේ එතකොට ඇහැ කියන සම්මුතිය හෙවත් ප්‍රඥප්තිය අයින් වෙනවා. අපි එතනින් පරමාර්ථයට ගත්තා සිත සතර මහා ධාතු ගැන කතා කරන්නේ. ඒකෙන් එහෙනම් මූලෙන් මුලින්ම ඉදිරිපත් වෙච්ච ධර්මතාවය තමයි කර්මය. හරිද? කර්මයටත් හේතුවක් තියෙනවා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල හේතුන්ගෙන් හටගන්න. එහෙනම් කර්මයටත් හේතුවක් තියෙන්න ඕනේ. ඒතර කර්මයට හේතුව මොකක්ද? ඒ තණ්හාව තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා. තණ්හාවයි අවිද්‍යාවයි තියෙනවා ඒක මේ සංසාර ප්‍රවෘත්තියට මුල් දෙකයි. මුල් දෙක. මුල් දෙක හොඳට වැඩුණොත් ගහ මුල හොඳට බැස්සොත් මොකද වෙන්නේ ගහට? ගහ හොඳට පළ දරනවා. අවිද්‍යාවයි තණ්හාවයි මුල් දෙකයි. තණ්හාව තියෙනවා. එහෙනම් ඒක හේතුව. ඒ හේතුවෙන් කර්ම කරනවා. කර්ම හේතුවෙන් අර හැඩය, අර හටගැන්ම, අර හැඩය, අර පැවැත්ම විනාශය තීරණය කරනවා. ඒතර බලන්න ඔතනින් මම ඔතනින් දික්ටි හතරක් අයින් වෙනවා. දික්ටි හතරක් අයින් වෙනවා. මම කියන දිට්ඨිය අයින් වෙනවා. ඒක පළවෙනිම දිට්ඨිය. මමත්වේ. මගේ කියන දිට්ඨිය අයින් වෙනවා. ඇයි? සතර මහා ධාතුන්. මට අයිති කියන දිට්ඨිය අයින් වෙනවා. කර්මයට අයිති. මගේ ආත්මය කියන දිට්ඨිය අයින් වෙනවා. ඇයි? චිතක්ෂණ 17යි පැවැත්ම. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒකට ආත්මය කියනවා. තමාගේ කැමැත්ත හැටියට තියෙන දෙයක්. ආත්මය. දැන් එහෙනම් ආත්මයක්ද? මට අයිතිද? මගේද? මමද? හේතු ප්‍රත්‍යද? ඉතින් ඔක දකින්න ඕකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඔක තමයි පෙන්වලා දුන්නේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් හේතු අපි හැදුවේ පෙර භවයේ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. නාම කියන්නේ සිත හා සිතවිලි වලට. අවිද්‍යාව කොහෙද හටගන්නේ? සිතේ. තණ්හාව කොහෙද හටගන්නේ? සිතේ. ඒතර අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ නාම ධර්ම. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. දැන් මෙතන එනවා අපි චතුරාර්ය සත්‍යයට. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? ආශ්‍රව. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්ද්‍රාගයයි. එතකොට ආශ්‍රව ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙනවා අවිද්‍යාවට. ආශ්‍රව නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය ආශ්‍රව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඔය නාම ධර්ම දෙක ඕනෝන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තියනවාද යම් කෙනෙකුට එයා ආශ්‍රව තියෙනවා. තේරෙනවද කියන්නේ? එතකොට මේ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව තියනවා තණ්හාවක් තියෙනවා. චන්ද්‍රාගය කියන්නේ එකයි ආශ්‍රව කියන්නේ චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව. එතකොට අවිද්‍යා තණ්හා තියෙනවා නම් අට උපාදානයක් තියෙනවා. අතදින් අරගෙන ඉන්නේ. ග්‍රහණය කරන් ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. ඒතර උපාදානය කියන්නේ සිතුවිල්ලක්. නාම ධර්මයක්. මාත්‍ර අවිද්‍යා තණ්හා උපාදාන කියන මේ නාම ධර්ම තුන සිත තුළ ක්‍රියාත්මක වෙනවද කර්ම නැමැති නාම ධර්මයන් හදනවා කර්ම කියන්නේ සිතුවිලි ඒතර නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද ඒතර පුජ්‍යලේද කර්ම හදන්නේ පුජ්‍යලෙන්නේ මේ කර්ම හදන්නේ සිතුවිලි පසු දැන් එන සිතුවිලි ඉදිරි සිතුවිලි වලට ප්‍රත්‍යයි අවිද්‍යාව සිතුවිල්ලක් තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. උපාදානය කියන්නේ සිතුවිල්ල. නාම ධර්ම. ඒ නාම ධර්ම තුන කර්ම නැමැති. කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි වල බලවත් බව. ශක්තිමත් බව. ඒවට කියන්නේ කර්මපත කියලා. ඒවට පුළුවන් ප්‍රතිසන්දි අරන් දෙන්න. කර්ම වලට ප්‍රතිසන්දි අරන් දෙන්න බෑ. ඒවට පුළුවන් ප්‍රවෘත්තියේදී විපාකයක් අරන් දෙන්න. ප්‍රතිසන්දියක් අරන් දෙනවා නම් කර්මපතයක් වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ. ශක්තිමත් වෙන්න ඕනේ. ඒතොර ශක්තිමත් වෙනවා. අවිද්‍යාව බලවත් නම්, තණ්හාව බලවත් නම්, උපාදානීය බලවත් නම් ඒකේන සිතුවිලි. ඒ උපකාරයෙන් හටගන්න සිතුවිලි බලවත්. ප්‍රබලයි, ශක්තිමත්. ඒ සිතුවිලි වලට කියව චේතනා. චේතනා කිව්වේ කර්ම. චේතනා කිව්වේ කර්ම. එහෙනම් කර්ම කියන්නේ නාම ධර්මයක්. ඒතර නාම ධර්මය චක්කු ద్వාරය එහෙම නැත්නම් අර පඨවි ආපෝ තේජ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක කලාපයට ප්‍රත්‍යද නැද්ද? දැන් හේතු ප්‍රත්‍ය. දැන් හේතු හොයාගත්තා. මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයි. මූල හේතු. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා ආශ්‍රව. ඒතර ඒ හේතුයෙන් ඒක ප්‍රත්‍ය කරගත්ත උපකාර කරගත්ත කර්ම නැමැති නාම ධර්මයන්ට. ත්‍රේ නාම ධර්මයන් උපකාර වුණා. වර්තමානයේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක කලාපේ හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරන්න. දැන් එතකොට අර දික්ටි හතර අයින් වෙනව නේද? දික්ටි හතර අයින් වෙනවා. මේ ස්වභාවය නිවැරදිව දැනගත්තාම දැකගත්තාම රූප උපාදානස්කන්ධය අයින් වෙනවා. ඕක දැනගෙන දැක නොගන්න තාක්කල් ඇහැ උපාදාන කරගන්න. රූප උපාදානස්කන්ධා දුක. දැන් එතකොට උපාදාන කරගෙන තියෙන්නේ දුකද නැද්ද? සත්‍යද සත්‍යද? එහෙනම් ඒක කියන ආර්ය සත්‍යයක්. ඇයි? ඇහැ නිසා ශෝක වෙනවා. දැන් සම්මුතියෙන් ගන්නවා. හැබැයි ඇහැ නිසා නෙමෙයි සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසායි ශෝක වෙන්නේ. ඒතර ඇහැ කොයි වෙලේ හරි ශෝකයක් උපදවනවා. උපදවන ශෝකයක් කනගාටුවක් උපදවනවා. හැඬීමක් උපදවනවා. වැළපීමක් උපදවනවා. පත්තරයක් ගත්ත කියවන්න බොඳ වෙලා පේනවනම් hina වෙන්නේ කවුද? ශෝක වෙනවා ඉසක්. අයියෝ මොකද වෙලා තියෙන්නේ මේ පොඩි කල්ලත් බලන ඇස් දෙක. අයියෝ පේන්නේ නැහනේ. වෙනවද නැද්ද? වෙලා තියෙනවද නැද්ද? ආ එතකොට එහෙනම් දැන් නාමයේ නාම ධර්මයට ප්‍රත්‍යයයි. දැන් ඇහැ උපදෙවේ කොයි වෙලේ හරි ශෝකයක් කනගාටුවක් හැඬීමක් වැළපීමක් දුක්ඛ දෝමනස්යන් නෙමෙයිද? දුක්ඛ දෝමනස්යන්. ඒක ටික ටික ටික ටික ගිහිල්ලා නොපෙනීම යනවා. එතකොට සතුට වෙනවද? කවුද සතුට වෙන්නේ? දුක් වෙනවද? එහෙනම් ඇහැ කියන එකයි ති දුක්ඛාරය සත්‍යයටද? හරි. ආර්ය සත්‍යයක්ද? ඒ කොයි වෙලේ හරි අඬවනවම හැ කොයි වෙලේ හරි අපි අඬනවා. ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම, දුක, දොමනසන් කොයි වෙලේ හරි උපදවනවා. එහෙනම් ඒ කාර්ය සත්‍යයක්. දැන් අපි යනවා ආපස්සට. දැන් කර්මය විසින්නේ අර හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කළ කර්මය විසින්. ඒතර කර්මයට හේතුව අවිද්‍යාව, තණ්හා, උපාදාන. හරිද? ඒවට කියන්නේ කෙලෙස් කියලා. ඒතර අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාව. samudāri සත්‍යද නැද්ද? ගැඹුරුද කියපු ටික. ද පැහැදිලිද? මේ චතුරාර්ය සත්‍ය මේ ළඟට තියාගෙන ඉන්නේ හොයන්නේ. දැන් එහෙනම් එතකොට චන්දරාගය හෙවත් තෘෂ්ණාව කියන එක samudāri සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ 108 ආකාරයක නිර්මාණය වෙන මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවය සාමුලින් නැති කිරීමම මම නිවන කියනවා. 108 ආකාරයකට 60 තැනක හැසිරෙනවා තෘෂ්ණාව. ඔය සහ මුලින් අයින් කරා මහණෙනි නිවනයි. එහෙනම් චන්දරාගේ අයින් කරනවා අපි. කවද්ද? එදාට හැණිවි. අදත් පුළුවන්. මොකක්ද එතකොට අයින් කරන්න ඕනේ? ඇහැ පිළිබඳව චන්දරාගය නෙමෙයි ඇහැ සම්මුති වචනයක් සතර මහා ධාතුන්ට තියෙන ඇල්ම ආසාව කැමැත්ත බැඳීම ඕනකම අතහරින්න එතකොට ඇහැ පිළිබඳව චන්දරාගය නැහැ. ඇහැ පිළිබඳව විද්‍යාවට ඇවිල්ලා තියෙනවා. අවිද්‍යාවක් නැහැ. මගේ හක් නැහැ. මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ, මට අයිති කියන්නත් බෑ, මගේ ආත්මය කියන්නත් බෑ. සත්‍යද අසත්‍යද? සත්‍යයි. දැනගන්න, දැක ගන්න. දැක ගැනීම තුළ ස්ථාවරයි මනසේ. ස්ථිරවම පිහිටියා මනසේ. ආයි කිසිම ගැටලුවක් නැහැ මේක හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යපන්න. හේතු මූලධර්ම චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්‍යයයි. චන්දරාගය කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ නාම ධර්ම දෙක සෙනෙන් ප්‍රත්‍යයයි කර්මයට. කර්මය නාම ධර්මයයි. ඒ නාම ධර්මය සෙනෙන් ප්‍රත්‍යයයි. වර්තමානයේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය තීරණය කරන්නේ. ඒ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. ඒතර නාමයේ රූපයට ප්‍රත්‍යද? නාමය නාමයට ප්‍රත්‍යයයි ඒ නාමය ඉදිරි නාමයට ප්‍රත්‍යයයි ඒ නාමය වර්තමානයේ චක්කුද්්වාරයේ වස් සතර මහා ධාතුවේ වස් සුද්දාසක කලාපේ පැවැත්මට ප්‍රත්‍යයයි පැහැදිලිද කියපේ හේතු තියෙනවා ප්‍රත්‍යය තියෙනවා වර්තමානයේ සතර මහා ධාතු උපකාර වුණේ ඔය හැඩය හදන්න ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඕන්නම් දාගන්න ඇහැ කියලා එතකොට එහෙනම් මින් ඉදිරියට ඇහැ ගැන බලන්නේ කොහොමද? හේතු ප්‍රත්‍ය සැකේ ඉවරයි. කාංකා විතරන විසුද්ධි. ආයි සැකයක් නැහැ මට මේක හේතු ප්‍රත්‍යයෙන්ම හැටගන්නේ. හරිද වැරදිද? ඔය තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. බුද්ධියෙන් දැක්කා. හැබැයි අපි පුරුදු වෙලා තියෙනවා. පුරුදු වෙලා තියෙනවා. ඇහැ නිසා කර්ම හදන්න. ඇහෙන් හදනවා කර්ම. ඒ මොකද්ද? චක්කු සම්පස්සජා චේතනා. චක්කු කිව්වේ හැට. සම්පස්ස බාහිර රූප එනවා. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශය ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. දැන් බලන්න වර්තමානයේ ඇහි රූපය හේතු. හරිද? ඒ හේතු දෙක එකට සම්බන්ධ වුනේ නැත්නම් ඉදිරි කරුණු තුනම හදන්න බෑ. මොකද්ද? රූප පිළිබඳව දැනගැනීමේ සිත නැමැති නාම ධර්මයේ හදන්නත් බෑ. කරුණු තුන තින්නස් සංගති පස්සෝ කරුණු තුන එකතු කරන ස්පර්ශය හදන්නත් බෑ. ස්පර්ශය නිසා විඳින වේදනාව නැමැති නාම ධර්මයේ හදන්නත් බෑ. ඇහැට රූපයක් ස්පර්ශුන් නැත්තම්. ඒතර ඇහැට කියන්නේ සතර මහා ධාතු, බාහිර රූප කියන්නේ සතර මහා ධාතු එකතු වුනේ ඇහැකුයි රූපෙකුයි නෙමෙයි සතර මහා ධාතු කොටස් දෙකක්. හරිද? දැන් එතකොට මේ ඇහැ නැමැති සතර මහා ධාතුන්ට තියෙන චිතක්ෂණ 17යි. බාහිර රූප ඒ සතර මහා ධාතුන්ට තියෙන චිතක්ෂණ 17යි. හැබැයි නැවත සීත උෂ්ණ දෙකෙන් හට ගන්න. නැවත සීත උෂ්ණ දෙකෙන් බාහිර රූප හට ගන්න. දැන් එතකොට අපි මේ චන්දරාගය පවත්වන්නේ මොන ධර්මතාවයටද? තියෙන දෙයකටද? ඇති දෙයකටද? ආ? සත්‍ය වශයෙන් නැති දෙයක්. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නැති දෙයක් ගැන අපි මේ හදන්නේ. චන්දරාගය හදන්නේ. එහෙනම් චන්දරාගය අයින් කරා හේතු අයින් කරා. ඒතොර හේතුව චන්දරාගය ඇහැට තියෙන චන්දරාගය අයින් කළොත් අවිද්‍යාවද විද්‍යාවද? ඉතින් එන්නකො එහෙනම් අවිද්‍යාව විද්‍යාවට. ආයි ගෙදර යන්න ඕනේ. අවිද්‍යාව විද්‍යාව. විද්‍යාව උපදවා ගන්න තමයි තථාගත ධර්ම දේශනා කරන්නේ. එහෙනම් චන්දරාගය අයින් කළොත් විද්‍යාව. විද්‍යාවට ආපු පුද්ගලයාට තෘෂ්ණාව නැහැ. චන්දරාගය අයින් කළා නෙති තෘෂ්ණාව නැහැ. තණ්හාව නැත්තම් එයා කර්ම කරන්නේ. කර්ම කරන්නේ නැත්තම් ඊගාව භවයේ ඔය චක්කු ద్వාරය හැන එහෙම නැත්තම් ඔය සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරන්න බෑ ඇහෙන් නිවුණා. ඇහෙන් නිවුණා. තේරෙනවද? හැබැයි ඒක කරන්නේ කවද්ද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අදත් පුළුවන්. දැනුත් පුළුවන්. හෙටත් පුළුවන්. කැමති නම් හෙටත් පුළුවන්. කැමති නම් ලබන සතියෙත් පුළුවන්. කැමති නම් ඊළඟ මාසෙත් පුළුවන්. එහෙම නැත්නම් 2021 ෙත් පුළුවන්. හැබැයි 2021 වෙනකම් මාරයන් නැහැ කියලා නම් මට නම් මේ අප වෙන්න බෑ. තේරෙනවද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මහණෙනි හිසට ගින්දර ඇවුලුනොත් ඒ හැවිලිච්චා. මේ ධහම තේරුම් ගන්න පුළුවන් නම් ඊට කලින් මේක පිච්චිලා මරණයටපත් වෙන්න කලින් ධහම තේරුම් ගන්න පුළුවන් නම් ඔක ගිනි ගන්න අරින්න ඊට ඉස්සෙල්ලා ධහම තේරුම් ගන්න. ඇයි? නිරයන්නේ අයි. තිරිසන් ලෝකේ പ്രേත ලෝකයන් න්යයි. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? දැන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න පැහැදිලි? කාංකා විතරණ විසදී. ඒතර කාංකා විතරණ විසදී කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියන්නේ මොකද්ද? දුක දන්නේ. දුක්ඛ අඥානං. දැන් එතකොට ඇහැ අයිති දුක්ඛාරය සත්‍යයටද නැද්ද? ඇයි ඇහැ නිසා අඬන්න වෙනවනේ? ශෝක වෙන්න වෙනවා, කනගාටු වෙන්න වෙනවා, වැළපෙන්න වෙනවා, දුක් වෙන්න වෙනවා. වෙනවනේ. එහෙනම් ඒක දුක්ඛාරය සත්‍යයටයි තියෙන්නේ. ආර්ය සත්‍යය. දුක්ඛය අඥානං. අවිද්‍යාවේ තේරුම කියන්නේ දුක්ඛය අඥානං. දුක්ඛ සමුදය අඥානං. එතකොට ඒ ඇහැ නැමැති ඒ සතර මහා ධාතුගේ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය තීරණය කළේ කර්මය විසින්. කර්මයට හේතුව අවිද්‍යාවයි, අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි, ආශ්‍රව කිව්වේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. එහෙනම් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං හේතුව දන්නෙත් නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. චන්දරාගය අයින් කළොත් ඉදිරිඵල හටගන්න නැහැ කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධයක් ඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥාන. ඒකට පිළිවෙත දන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් පන්සිල් දුන්නා. එකඟ සිතින් ওই ටික තේරුණොත් එකඟ සිතර කියන්නේ සමාධිය. ලබාගත් අවබෝධයේ ප්‍රඥාවයි. දැන් මොකද්ද සම්පූර්ණ කරලා තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. දන්නේම නැතුව ඇවිල්ලා නේද එතනට. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වෙනම මාර්ගයක් තියෙනවද යන්නේ? පරීක්ෂණය තුල බහින්නේ එතනට. තමන් දන්නේම නැහැ තමන් ඇවිල්ලා ඉන්නේ එතනට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ ලෞකික පැත්ත නෙමෙයි. ලෝකෝත්තර පැත්තට. එයි පරමාර්ථයෙන් ගත අවබෝධය. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං ඒක දන්නෙත් නැත්තම්. පුබ්බන්තය ඥානං පෙර භවය දන්නෙත් නැහැ. අපරන්තය ඥානං අනාගත භවයටත් මේ විදිහටමයි හැදෙන්නේ කියලා දන්නෙත් නැහැ. පුබ්බන්තය අපරන්තය ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. දුක්ඛේ ඥානං දුක දන්නේ දැන් එතකොට ඇහැ කොහෙටද ගිහිලා දාන්නේ? දුකට. හරිද? එහෙනම් දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. පරීක්ෂණය කරගෙන ගියා පෙර භවයටත් ගිහිල්ලා බැලුවා. ආ අවිද්‍යාවක් තිබ්බා මට. මට තණ්හාවක් තිබ්බා. ඒ අවිද්‍යාව තණ්හාවට හේතුනේ ආශ්‍රවයි. මම පෙර භවයේවත් මට චන්දරාගය අයින් කරගන්න බැරි වුණා. නෑ මම දැන් අයින් කරනවා. මේ හේතුවයි. එතකොට දුක්ඛ සමුදය ඥාන. හේතු අයින් කර ඵල නිරෝධයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මම චන්ද්‍රාගය අයින් කරනවා. ඒ samudāri සත්‍යයයි. හරිද? ତොර දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධේ ඥාන. දැන් අයින් කළා නම් මට සැනසෙල්ලක් තියෙනවා. ආයේ මේ දුක් ටික හදන්නේ. මට සැනසෙල්ලක් තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධගාමිනී ඉපටිපදා ඥාන. සීල සමාධි ප්‍රඥා. උබ්බන්තේ ඥාන. ආ පෙර භවයේ දැක්කම මේගොල්ල තමයි මේක හැදි. පුබ්බන්තේ ඥාන. අනාගත භවයට හදනවනම් ඒත් මේ හේතුන්ගෙම තමයි හදන්නේ. අපරන්තේ ඥාන. පුබ්බන්තේ අපරන්තේ ඥානම් පටිච්ච සමුප්පාද ධම්මේ ඥානම් විද්‍යා. පිළිවෙලට නෙමෙයිද සිද්ධ වෙන්නේ? පටිච්ච සමුප්පාදයට අනුව නෙමෙයිද? පිළිවෙලට සිද්ධ වෙන්නේ. ඇයි? අවිද්‍යාව කර්මයට ප්‍රත්‍යයයි. නාමේ නාමයට ප්‍රත්‍යයයි. චන්දරාගය නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි කර්මය නැමැති නාම ධර්මය සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි හැදුවා හටගත්තා හැඩයක් හැදුවා පැවැත්මක් හැදුවා විනාශයක් හැදුවා පුජ්‍යලයකට වෙන දෙයක්ද නාම රූප දෙකට වෙන දෙයක්ද හේතු හොයන්නේ නාම රූප දෙක තුල හරිද මං පැහැදිලිද කියන එක දැන් මොකද්ද කරන්නේ එතකොට? සමුදය අයින් කරන්න වෙනවා. ඇයි අයින් කරන්නේ? ගිහිලා නවත්තන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. දැන් අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥාන උබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. එහෙනම් ආපස්සට ගත්තා. කොහොමද? එන්න වෙන්නේ චන්ද්‍රාගයේ තියෙන තැනට. දැන් මූල හේතුවට හොයාගත්තා. හතරෙන් දේශනා කළේ ඒකයි. චතුරාර්ය සත්‍යය. 12න් දේශනා කළා පටිච්ච සමුප්පාදේ. අවිද්‍යාව කොහොමද සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ කියලා. සංස්කාර කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියලා. 12න් දේශනා කළා. විස්තර වශයෙන් දේශනා කළා ප ဋ ාණි. ඒ තියෙන්නේ හේතු ප්‍රත්‍යමයි. නැද්ද? ඒ තියෙන්නේ හේතු ප්‍රත්‍යමයි. එහෙනම් එතකොට චන්ද්‍රාගය අයින් කරා. එහෙනම් කවද්දෝක කරන්නේ? අන්න එතන ගැටලුව තියෙනවා. මේක අකාලික ධමයක්. අකාලිකයි කියලා කියනවා අපි. සම්දිට්ඨික අකාලිකෝ. කාලයක් නැහැ. දැන් ඕන චන්ද්‍රාගය මෙතන තියලා නැගිටින්න පුළුවන්. හැබැයි වැඩි දිනේ කරන් නැගිටින්නේ දොරෙන් එහාට යන්නේ. ඒකත් එක්කම යන්නේ දොරෙන් එහාට. ඔයකට හිතන්නේ ඔය චන්දරාගයේ හෙවත් තෘෂ්ණාව කියන එක ආශ්‍රයට සුදුසු එක්කෙනෙක්ද නුසුදුසු එක්කෙනෙක්ද? ඒතකොට ආශ්‍රයක් නැද්ද? තණ්හාවේ ආශ්‍රයක් නැද්ද? තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තණ්හාය ජායති හොඳට දන්න ඔක. මේක නිසා අඬන්න වෙනවම කියලා දන්නවා. චන්දරාගේ හැවත් තෘෂ්ණාව නිසා අඬන්න වෙනවම ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම, දුක්ඛ, දෝමනස එනවම කියලා දන්නවා. තණ්හායි ජයති ශෝකෝ. තණ්හායි ජයති බයත් වෙනවා. බයත් වෙනවා. ඇයි? නුසුදුසු අය ආශ්‍රය කරනවා. ගැළපෙන්නේ නැති අය නුසුදුසු අය ආශ්‍රය කරනවා. දැන් හැබැයි අහලා තමන්ගේ ගෙදර ඉන්න දරුවන්ට නම් කියනවා අර අර එයා පැත්තේ ගෙදර ඉන්න ඇත්ත එක්ක යන්න එපා ආශ්‍රයට ඔය මිනිස්සු මහා නරක මිනිස්සු. ඔයගොල්ලෝ ආශ්‍රයට සුදුසු නෑ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක වැඩි ආශ්‍රයට යන්න එපා හොඳ නෑ කියලා තමන්ගේ දරුවන්ට කියලා ගෙදර නවත්ත ගන්නව නේද? හැබැයි තමන් ගාවම ඉන්නව නේද ආශ්‍රයට නොසුදුසුයි. අඳුරගත්තද? ආ? ගෙදර ඉන්නව නේද ආශ්‍රයට නොසුදුසුයි. කවුද? තණ්හාවත් එක්ක පැටලිච්ච මනස ඒකත් එක්ක ආශ්‍රයයක් නැද්ද? එහෙනම් ඒ ආශ්‍රය කවද්ද අතහරින්නේ? හැබැයි දන්නවද ආශ්‍රය අතහරින්න ඕන කියලා? නේ? එද කවද්ද අතහරින්නේ ආශ්‍රය? ඒක තමන්ම තීරණය කරගන්න ඕනේ. තමන්ගේ මානසික මට්ටම අනුව ඒක තමන් තීරණය කරගනි මම මේක අතහරින්න ඕන. අතහැරීම තුල සැනසෙලා තියෙනවා. ඒකනේ කිසිම නිවසක් නිවෙස් දැනගන්න නිවෙස් දැක ගන්න. හැබැයි කිසිම නිවසක් චන්දරාගෙන් යන්නේ එතනට. ඕනම නිවසකට යනවා නම් කාමාවචර කුසලයක් කරන්නේ ඒ කාමයන් ලබන්න තියෙන කැමැත්ත, චන්දරාගය. රූපාවචර කුසලය කරන්නේ එතනට යන්න තියෙන කැමැත්ත චන්දරාගයෙන් හින්දා. අරූපාවචර කුසල් කරන්නේ එතනට යන්න ඒකට කැමැත්ත හින්දා. ඉතින් ඔය මොනවා කරන්න කරින් නැහැ නිකම්ම යනවා මහගෙදරට. අටමහනිරේ ය මහගෙදර. බුදුරජාණන් වහන්සේ කිව්වනේ පැහැදිලිවම කිව්වනේ. පෘථග්ජන පුජ්‍යලයා කොහෙද යනවා කිව්වේ? මහගෙදර. ඇයි? දැන් මහගෙදර යන්න කායෙන්වත් අහන්න ඕනේ නැහැ කිසි කෙනෙක්ගෙන් අවසර ගන්න ඕනේ නැහැ මහගෙදරට යන්න. ඇයි අම්මා තාත්තා මුල් පදිංචි එතනනේ. ඉතින් අපි ඒ ගෙදරට යනවනේ කිසි කෙනෙක්ගෙන් අහන්න නැතුව මහගෙදරට. ඒ වගේ තමයි පෘථග්ජන පුච්චලයා. සතර අපායට යන්නේ මහගෙදර වගේ. එහෙනම් දැන් පැහැදිලිද හේතු ප්‍රත්‍ය? දැන් ඒතොර මොකද්ද කරන්න ඕනේ? ඒතොර ආපස්සට පරීක්ෂා කළාම සමුදය අහුවෙනවද? හේතුව. සමුදය කියන්නේ හේතුව. ඒතොර ඉදිරියට පරීක්ෂා කළාම ඵලය අහුවෙනවද? දුක්ඛාර සත්‍ය. එයා හදන්නේ දුකක්. දැන් මේකක් ගැන විතරයි මේ කියන්නේ තව කතා කරන්නේ. ආපස්සට පරීක්ෂා කරාම හේතු අහුවෙනවා. හේතු අයින් කර ඵල නිරෝධයක් තියෙනවද නැද්ද? ආ? ඵල නිරෝධයක් තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? හේතු අයින් කරන්න වෙනවා. එයි දුකට කැමති නෑ අපි. ඒකනේ හේතු අයින් කරන්නේ. දුකට කැමති නම් එහාට කැමති වෙන්න. ඇහි පැවැත්මක් තියෙනවා නම් ඒ තියෙන දුකේ පැවැත්මක්. කනේ පැවැත්මක් තියෙනවා නම් ඒ තියෙන දුකේ පැවැත්මක්. ස්කන්ධ ධාතු ආයතන කියන්නේ වස්තු. වස්තුනේ. පංචස්කන්ධය කියන්නේ වස්තුවක් නෙමෙයිද? ආයතන කියන්නේ වස්තු. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන. ඔය වස්තුනේ ලැබිලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර කියන්නේ ස්කන්ධ කියන්නේ වස්තු ධාතු කියන්නේ වස්තු ඇහැ බාහිර රූප ඒ පිළිබඳව සිත කන බාහිර ශබ්ද ඒ පිළිබඳව සිත හේතු ප්‍රත්‍ය නාසය බාහිර ගන්ධය පිළිබඳව සිත දිව බාහිර රසය පිළිබඳව සිත හේතු ඵලනේ මේ තියෙන්නේ ශරීරය බාහිර පහසේ පිළිබඳව සිත මනස බාහිර අරමුණේ පිළිබඳව සිත ධාතු ඕව හැදුවේ වස්තු හැදුවේ බීජ වලින්. මොනවාද බීජ? දැන් යම් කිසි බීජයක් හිටවපුවාම ඵල හම්බ වෙනවනේ. මේ වස්තු ටික ලබා ගන්න අපි බීජ වැපුරුවා. මොනවාද? අபிසංස්කාරات එක්ක පැටලිච්ච විඥාණය. අபிසංස්කාර නිකන් සංස්කාර නෙමෙයි. සංස්කාර කිව්වේ කර්මවලට. අபிසංස්කාර කිව්වේ බලවත් කර්මවලට. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම, අධික ලෝභය, අධික දේශය, කර්මය කර්මඵල විශ්වාස කරන්නේ. දැන් මේවෙන් සිත් බලවත් වෙච්ච අය නැද්ද? අபிසංස්කාර. ඒකත් එක්ක පැටලිලා නෙමෙයිද මනස තියෙන්නේ? ඒ තමයි බීජ. ව්‍යපුරව බීජ. ඒයින් එකක් කරන්නේ මේද මේ භවයට ආවේ? අபிසංස්කාර වලින් එකක් කරන්න මේ දාවේ. කුසලත් අபிසංස්කාර. අකුසලත් අபிසංස්කාර. හැබැයි මේ භවයට ආවේ කුසල අபிසංස්කාරයක් එක්ක තමයි ඒකත් එක්ක පැටලිච්ච මනසත් එක්කයි මේ භවයට ආවේ. එහෙනම් වස්තු බීජ. දැන් මොකද කරන්නේ? බීජ තෙතමනයක් තියෙනවා බීජ හදන්න. මොකද්ද තෙතමනේ? තෙතමනේ නැතු හැදෙන්නේ? ගලක් උඩ තිබ්බොත් බීජ හැදෙනවද? නැහැ. තෙතමනේ තමයි තණ්හාව. හ්ම්. දැන් මොකද කරන්නේ එතකොට? වතුර වහමුකෝ. ඉවරනේ එතකොට. වතුර වහනවා. වී යට හෝ මොනම හෝ බීජයක් ගලක් උඩ තියන පළවෙයිද බලන්න. පළවෙන්නේ. තෙතමනේ. එතකොට තෙතමනේ මොකද්ද? ඒකක් දන්නවා හැබැයි හොඳට. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? මේ තවත් පැත්තකින් මේ කිව්වේ හේතුඵල. ඒතර ඵල ලැබිලා තියෙන ස්කන්ධ ධාතු ආයතන ඵල. එතකොට ඒකට හේතු බීජ. බීජ තමයි අபிසංස්කාරات එක්ක පැටලිච්ච මනස. ඒ හේතු. එතකොට ඒකටත් හේතුවක් තියෙනවා. ඒ තමයි. තණ්හාව. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? දැන් ආයි බලන්නකෝ සමුදේට ආව නේද? ආයි මූල හේතුවට ආවනේ. එතකොට තෙතමනේ දෙන්නේ වතුර. වහන්නකෝ වතුර ටික බා මොකද වෙන්නේ බලන්න. කුඹුරු මොකද වෙන්නේ? ගෑම් වැඩිද? ආ කිසිම පළදාවක් ගන්න පුළුවන් ද තෙතමනේ නැතුව මේ වස්තු ටිකත් ඒ විදිහටම තමයි පැලවෙන්නේ. මොන වස්තුද? ස්කන්ධ, ධාතු, ආයතන. වස්තු වශයෙන් ලැබිලා තියෙනවා. ඒවට බීජ තමයි අර සංස්කාර, අபிසංස්කාරات එක්ක පැටලිච්ච මනස හෙවත් විඥාණය. ඒ අபிසංස්කාර බවට පත් කරුවේ අර තෙතමනයයි තණ්හාව. දැන් හේතුඵලද? දැන් මොකද්ද ආයි දැන් ආව නේද මුලට? දැන් ඉතින් හේතු අයින් කරන්නම වෙනවද නැද්ද? හොඳයි කවද්ද? පෙර භවයේ බැරි වෙච්ච හින්දානේ මේ භවයට ආවේ. දැන් ඔය කටි ඔය වචනෙම පෙර භවෙච්ච කිව්වා. පෙර භවෙච්ච ඊට ඉස්සෙල් භවෙච්ච කිව්වා විදිහටම. මේක අයින් කරන්න ඕනේ තමයි චන්දරාගේ. හැබැයි එහෙම තියාගෙනම තමයි ගෙදර ගියේ. දැන් අදත් එහෙම දෙන්නේ. ආ? එතකොට හෙටත් බණ අහන්න වෙනවා. නැත්නම් එක දේශනාවෙන් ඉවරයි. හා? එක දේශනාවෙන් ඉවරයිද? ඔව්. බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයෙන් බණ කිව්වේ. දේශනාව අවසානයේ නැකිට්ටේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වහලා තිබ්බ දෙයක් වහුන් ඇරියා. මුණින් හරවලා තිබ්බ දෙයක් ඔබ වහන්සේ උඩුකුරු කරලා පෙන්නවා. අන්ධකාරي හිටපු අයට ඔබ වහන්සේ තෙල් පහනක් දැල්වලා දුන්නා. මම් මුලා වෙච්ච අයට ඔබ වහන්සේ පාර කිව්වා. ඔබ වහන්සේගේ ශාසනය මහාන කරගන්නකෝ මාව. දැන් මේ වෙලාවේ කාටවත් එහෙම හිතුන්නේ නැති. ආ. හිතෙනවා කොයි වෙලේ හරි. හරි ධර්ම දේශනාව අවසන් කරන්න. සංඥාවක්. <laughs> පැහැදිලිද කියපේ? සසරෙන් නිවනට බණ කිවි. කරන්න වෙනවා කවදා හරි. ඇයි? ඕනම නිවසකට ගිහින් බලන්න. ආයෙ එන්න වෙනවා. ආයි මහගෙදරට යන්න වෙනවා. ආකාසඤ්ඤායතනේ තියෙන නේවසඤ්ඤා නාසඤ්ඤාය තියෙන කල්ප 84000ක්. කල්ප 84000ක්. එතන තමයි මේ විශ්වයේ තියෙන වැඩිම ආයශයක් තියෙන්නේ. හැබැයි එතනිනුත් මිදලා ආපහු මහගෙදර යන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවෙස් ටික දැනගන්න නිවෙස් ටික දැකගන්න කිසිම නිවසක් පතන්න එපා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් මහණෙනි උන් නිවුණා. හරිද? කර්ම රැස් කරන්නේ එතකොට ඒ කියන්නේ අபிසංස්කාර එක පැටලිච්ච මනස ඒක හදන්නේ තෙතමනේ ඒ බීජ ඒ තණ්හාවයි. හරිද? පැහැදිලිද? ඔක අයින් කරන්න වෙනවා කොයි වෙලේ හරි. ඉතින් මේ භවයේ කරගත්තා නම් ගැටලුවක් නැහැ. දැන් හේතුඵල දර්ශනය තුල අපි චුල්ලසෝතපන්නයි. මේ හේතුයමයි මේ ඵලය. කාංකා විතරණ විසුද්ධි. සැකයක් නැහැ. ඒක සැකයක් නැහැ කියන්නේ විචිකිච්ඡාව නැහැ. විචිකිච්ඡාව නැත්තම් සක්කාය දිට්ඨියක් නැහැ. දැන් සක්කාය කියලා ගන්න බෑනේ මම කියන එක සක්කායක්. මගේ කිව්ව සක්කාය. මට අයිති කිව්ව සක්කාය. මගේ ආත්මය කිව්ව සක්කාය. දැන් දාන්න බෑ නේද? පැහැදිලි කරා දාන්න බෑ නේද උකට? මම කියන්න බෑ, මගේ කියන්න බෑ, මට අයිති කියන්න බෑ. මගේ ආත්මය කියන්නත් බෑ. ඉතින් සක්කා එතන ඉවරයි. සැකයත් එතනින් ඉවරයි. ඒ පුබ්බන්තේ ඥාන. පෙර භවය පිළිබඳ නොවන තියෙනවා. මමමද හිටියේ? වෙන කෙනෙක්ද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? සැකේ අයින් වෙනව නේද? 16ක් තියෙනවා. අනාගතේ මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? වර්තමානයේ මමද? මම නෙමෙයිද? දැන් මම කියලා කතා කරාද අපි? මමද මම නෙමෙයිද? කවුරු වෙලා ඉන්නද? කොහොම වෙයිද? කෙසේ වෙයිද? මේ සත්‍ය කොහේ ආවද? මේ සත්‍ය කොහේ යන්නේද? දාස්‍යාකාරයක් තියෙන විචිකිච්ඡාය. ඔක්කොම ඉවර වෙන එක එක එක කරුණක් විස්තර කරාම ඔක්කොම ඉවර වෙනවනේ. හේතුඵල හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරමු